ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ රත්මලාන පරමධම්මචේතීය මහා පිරිවෙන් ජේෂ්ඨ ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිධම්ම ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සද්දාහි දානං බෞද්ධා පසත්තං දානාචකෝ ධම්ම පදංච සෙය්‍යෝ පේහි පුබ්බ චරේච සංතෝ නිබ්බානමේ වජ්ජ ගමුං සුපඤ්ඤාති පූජනීය මහා සංඝරත්නයන් අවසර සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර වාසනාවන්ත කාරුණික පින්වත්නි මා වෙත පැවිදිලා තියෙන මාතෘකාව සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සඝාතක වග්ගයේ දේවතා සංයුත්තේ සාධු සූත්‍රය තමයි පින්තුනේ අද දවසේ ධර්ම දේශනාවට මාතෘකාව විදිහට මට ලැබිලා තියෙන්නේ. එක්තරා දවසක దేవතාවෙක් ලෝතුරා තථාගතයන් වහන්සේ හමු වෙන්නට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා බුදුහාමුදුරුවනේ මට තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය මේ ලෝකයට තියෙන ලොකුම ගැටලුව ප්‍රශ්නය බුදුහාමුදුරනේ මොහු විමසනවා බුදුහාමුදුරනේ කුමක් නිසාද මේ ලෝකයේ මිනිස්සයෝ බලවත් වෙලා උපදින්නේ කුමක් නිසාද මේ ලෝකයේ මිනිස්සු වර්ණවත් වෙලා උපදින්නේ කුමක් නිසාද මේ ලෝකයේ මිනිස්සුන්ගේ නුවණස පහළ වෙන්නේ කුමක් දුන්නාමද බුදුහාමුදුරුවනේ ප්‍රඥාව පහළ වෙන්නේ මේ ආදී ප්‍රශ්න ගණනාවක් එක් దేవතාවෙක් බුදුහාමුදුරන්ගෙන් විමසනවා ඊට බුදුහාමුදුරු දුන්නු පිළිතුරු පිළිබඳව බහලා තියෙනවා මේ ආදී සූත්‍ර දේශනා රාශියක් මේ దేవතා සංයුක්තිය තුල ඇතුළත් වෙලා තියෙනවා මේ සාදු සූත්‍රයේ සඳහන් වෙනවා එබඳුම මේ ජීවිත සුවපත් කරගන්නට සංසාර ගමන සුවපත් කරගන්නට අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙන ප්‍රශ්න ගණනාවක් මේ దేవතාවරු බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා මේ සූත්‍රයේ සඳහන් වෙනවා අතකෝ සම්බහුලා සතුල්ල පකායිකා දේවතායෝ අභික්කන්තාය රත්ත්‍ය අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංකමින් සුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං සම්තිකේ ඉමං උදානං උදානේසී පිනතුනේ සවැත්නුවර ජේතවනාරාමේ ලෝතර තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ සිටිනවා. පෙර යම් රාත්‍රිය ගෙවිලා ගියායින් අනතුරුව මේ దేవතාවරෝ මේ සවැත්නුවර ජේතවනාරාමයේ අවට ඒකාලෝක කරමින් අභික්කන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා මේ ජේතවන පරිශ්‍රයම මේ දෙවියන්ගේ තේජසෙන් අනුහසෙන් ඒකාලෝක කරලා මේ චවි වර්ණයෙන් බබලන దేవතාවරු ලෞතර තථාගතයන් වහන්සේ සමීපයට පැමිණිලා ලෞතර තථාගතයන් වහන්සේට নমස්කාර කරලා ලෝතර තථාගතයන් වහන්සේ සමීපේ වාඩි වෙනවා. එකත් පසක වාඩි වෙනවා. එසේ වාඩි වෙන దేవතාවෙක් පිනතුනේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම විමසනවා සාදුකෝ මාරිෂ දානං නිදුකානන් වහන්ස මේ ලෝකේ දන් දීම කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් උදාරතර දෙයක් ලාංකික බෞද්ධයනිට ඊ타මත්ම ප්‍රිය උපදවන කාරණයක් මේ ලෝකයේ දම් දීම ශ්‍රී ලාංකික බෞද්ධ සමාජයේ වැටි දෙනෙකුගේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අතුරෙන් පින්නතුනේ වැඩියෙන්ම ප්‍රිය කරන්නේ කුමක්ද කියලා විමසුවොත් වැඩි දෙනා කැමති වෙන්නේ දම් දෙන්න. බෞද්ධ සාහිත්‍ය තුල විස්සන්තර කතා පුවත බෞද්ධ සමාජයේ තුල ඉතාමත්ම ජනප්‍රිය කතා පුවතක්. වෙසක් සමය පුසොන් සමය උදා වෙන කාලේ මේ ලෝකයේම මිනිස්සු මවිතයට පත් කරමින් ශ්‍රී ලාංකික බෞද්ධයෝ දම් පූජා කරනවා දන්සල් පවත්වනවා විවිධ විවිධ ආමිෂ්ඨ පූජාවන් වල යෙදෙනවා. ඒවා අහම්බෙන් ඇතිවෙච්ච කාරණා නෙවෙයි. බෞද්ධ සාහිත්‍ය පුරාම විමසලා බලනකොට දාන පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරයන් පිළිබඳ තොරතුරු කතාපුවත් අපට හමු වෙනවා. බෝසත් චරිතය විමසලා බලනකොට බුද්ධ චරිතය විමසලා බලනකොට ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්නට යෙදුණු ආකාරයන් බෞද්ධ ජනයා අතරිතාමත්ම ජනප්‍රියයි. බෝසතාණන් වහන්සේ අනාගතයේ සම්බුද්ධත්වයට පත්වීමට පෙරම් දන් පුරන බුද්ධාංකුරයාණන් වහන්සේ මේ ලෝකයේ සම්බුද්ධත්වයේ සඳහා පිරිය යුතු පාරමිතා මොනවද කියලා විමසනකොට උන්වහන්සේට හමු වෙච්ච පළමු පාරමිතා ධර්මයේ උනේ දාන පාරමිතාව. විචිනන්තෝ තදා දක්ඛින් පඨමං දාන පාරමින්. පින තුනේ බුද්ධ කාරක ධර්මයන් පිරීම පිළිබඳ සොයනකොට උන්වහන්සේට හසු වෙච්ච පළමු පාරමිතා ධර්මයේ උනේ දාන පාරමිතා ධර්මය. සංසාරයේ සසර කතරෙන් එතර වීමට තෘෂ්ණාව ක්ෂය කර ගැනීමට විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට සංසාරය තුල පිරිය යුතු පාරමිතා ධර්මයන් අතර පළමු පාරමිතා ධර්මය වෙන්නේ දාන පාරමිතාව ඔබ අහලා තියෙනවා දස පාරමිතා පිළිබඳ ගාථා පාඨය දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං දස දාන පිළිබඳව සඳහන් කරන දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් පිළිබඳ සඳහන් කරනකොට දානීය සීලය භාවනාව සතර සංග්‍රහ වස්තු ගැන සඳහන් කරනකොට දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාවය. දස රාජධර්මයන් පිළිබඳ සඳහන් කරනකොට සප්ත අපරිහානීය ධර්ම පිළිබඳ සඳහන් කරනකොට මේ ආදී පින තුනේ සෑම ප්‍රධාන ධර්ම කාරණාවක් පිළිබඳ සඳහන් කිරීමේදී පළමුවෙන්ම හමු වෙන පාරමිතා ධර්මය ධර්මය තමයි දාන පාරමිතාව කියලා කියන්නේ. එනිසා දානය කියන උතුම් පාරමිතාව පිළිබඳව මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේගෙන් දේවතාවරු ඇවිල්ලා විමසනවා බුදුහාමුදුරුවනේ සාදුකෝ මාරිස දානං නිදිකානන් වහන්ස මේ ලෝකයේ දන් දීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මච්චරාච පමාදාච ඒවං දානං නදීයතේ. පුඤ්ඤමාකංකමානේන දෙයයන් හෝති විජානතාති. එකතරා దేవතාවෙක් සඳහන් කරනවා මච්චරාච පමාදාච දන් දෙන කෙනෙක් මසුරුකමින් ප්‍රමාදයෙන් පින්නතුනි ඉවත් වෙලා දන් දෙන්න ඕනේ. මසුරුකමින් ප්‍රමාදයෙන් මේ ජීවිතය තුල තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ඔබේ ජීවිත තුල මේ කියන ಗುಣ වගාවන් ඔබ ගොඩනගා ගන්නට ඕනේ. මසුරුකම මේ ජීවිතයේ ඔබේ සංසාරය දික් කරගන්නට හේතු වෙන ක්ලේශ ධර්මයක්. ලෝභය, දෝෂය, මෝහය මේ කියන ක්ලේශ ධර්මයන් පින්නතුනේ එබඳු ක්ලේශ ධර්මයන් වලින් යුක්තව දම්පැම් පූජා කරාට ප්‍රයෝජනයක් නැහැ. එබඳු ක්ලේශ ධර්මයන් යුක්ත කෙනෙකුට දම්පැම් පූජා කරන්නට හැකියාවක් නැහැ. මසුරුකමේ යුක්ත කෙනෙකුට මේ ලෝකේ දම්පැම් පූජා කරන්නට පුළුවන් කමක් නැහැ. පමාදාච පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි අපේ ජීවිතය ගැන තේරුම් ගන්නට ඕනේ. අපේ ජීවිතේ తాවකාලික නැවතුම්පලක් මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. අපි මරණය කියන එක පිළිබඳ අපට තීන්දුවක් තීරණයක් ගන්නට හැකියාවක් නැහැ. දෙන්නට හැකියාවක් නැහැ. අපි කවදා මැරෙයිද? කොතනකදී මැරෙයිද? කෙසේ මැරෙයිද? එහෙම කල්ැතුව තීන්දුව තීරණ ගැනීමේ හැකියාවක් මේ ලෝකේ කිසි කෙනෙකුට නැහැ. අජ්ජේව කිච්ඡං ආතබ්බං කෝජඤ්ඤා මරණංසුවේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අද අද එයි මරු පින් කරගන්නේ කෙලෙසද සිත මරු නීති සිතන්නේ කිකලෙද මහසෙන් මරු අපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය ලෝවැඩ සංගරා කතුවරයා මේ සඳහන් කරේ ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරා මේ ලෝකේ මරණය කියන ධර්මය අපට කවදා කෙසේ පැමිණෙයිද කියලා තීන්දුව తీරන ගන්නට හැකියාවක් නැහැ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ මරණ ධම්මෝම්හි මරණං අනතෝතිමහි. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා අභින්නම් පච්චවෙක්කිතප්පං. අපි උදේ හවස මෙනෙහි කළ යුතු ධර්මයක් තමයි මම මැරෙන කෙනෙක්. මම මැරෙන කෙනෙක්. ඒ මරණ ධර්මයේ සිහිපත් කරනකොට මෙනෙහි කරනකොට අපිට සංසාරයේ විමුක්තිය සඳහා පින්නතුනේ නොපමාව අපට පුණ්‍ය ක්‍රියාවන් වලින් නියැලෙන්න සිද්ධ වෙනවා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතම් පුනප්පුණං පින් කරන කෙනෙක් නම් මම තරුණ කාලයේ පින්කම් කරගත්තා මම මැදිවියේදී පින් කර පින්කම් කරගත්තා මම මහලු වියේදී පින්කම් කරගත්තා මගේ උපන්දිනය වෙනුවෙන් මම පින්කම් කරගත්තා එහෙම පින්නතුනේ තමන් පින්කම් කරගත්තා කියලා එහෙම සෑහීමකින් යුක්තව කටයුතු කරන්නට හැකියාවක් නැහැ. අපිට කොයි වෙලාවේද පුණ්‍ය ක්‍රියාවන් වල නියැලෙන්නට අවකාශයන් උදා වෙන්නේ? අපි නිතර නිතරම නිතර නිතරම පුණ්‍ය ක්‍රියාවන් වල කුසල ක්‍රියාවන් වල නියැලෙන්නට ඕනේ. පුඤ්ඤ මාකාංක මානේන දෙයයන් හෝති විජානතෝ පින් කැමති පින්ඵල දෙන්නා දෙන්නන් පිළිබඳ උදවිය පින්නතුනේ නිරන්තරයෙන් පුණ්‍ය ක්‍රියාවන් වල යෙදෙනවා. පින්ඵල පිළිබඳ විශ්වාස කරන උදවිය. එහෙම එක දවසක් එක වතාවක් පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කළා කියලා පුණ්‍ය ක්‍රියාවන් වල ඈත් වෙලා ඉන්නේ නැහැ. ඉවත් වෙලා ඉන්නේ නැහැ. ඔවුන් තේරුම් අරගන්නවා ජීවිතය තුළ වැඩි වැඩියෙන් කුසල කර්මයන් පුණ්‍ය කර්මයන් රැස් කරගත යුතුයි කියලා. ඒ අනුව එහි නියැලෙනවා. අර దేవතාවා මෙසේ සඳහන් කරයින් අනතුරුව අතකෝ අපරා దేవතා භගවතෝ සම්තිකේ ඉමං උදානං උදානේසේ තවත් దేవතාවෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. පැමිණලා ඒ దేవතාවා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මෙහිම ප්‍රීති වාක්‍යයක් විදිහට ප්‍රීති වාක්‍යයක් විදිහට ප්‍රකාශ කරනවා සාදුකෝ මාරිස දානං නිදුකානන් වහන්සේ මේ ලෝකේ දන් දීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් අපි අපස්මින්පි සාදු දානං බුදුහාමුදුරුවනේ ස්වල්පයක් නමුත් දන් දෙනවා නම් ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් අප්පස් මේකේ පවිච්ඡන්ති බහුනේ කේන දිච්චරේ අප්පස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමම්මිතාති මේ దేవතාවා සඳහන් කරනවා අප්පස් මේකේ පවච්චෙන්ති පින්නතුනේ මේ සමාජය තුලත් මේ ලක්ෂණ දකින්නට ලැබෙනවා අප්පස් මේකේ පවිච්ඡන්ති සමහර විට Tamanට මිල මුදල් වස්තුව දීපොළ ඉඩකඩම් යාන වාහන රන් රිදී මුතුමැණි මෙබඳු උපභෝග පරිභෝග වස්තුන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට නොමිති වෙන්නට පුළුවන් සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්නට පුළුවන් හැබැයි ඔහු Tamanට හැකි පමණින් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් හැකි පමණින් Tamanට තියෙන පමණින් දානමය පුණ්‍ය කර්මයන් වල යෙදෙනවා සමහර දෙනා සමාජයේ සිටිනවා පින්නතුනේ ඒබද Tamanට බොහෝම වස්තුව තියෙනවා දේපොළ තියෙනවා මිල මුදල් තියෙනවා ඕන තරම් දම්පින්කම් කරන්නට තරම් සම්පත් තියෙනවා නමුත් එහෙම දම්පින්කම් කරන්නට යොමු වෙන්නේ නැහැ අර කිසිම සමහර විට ආර්ථික වශයෙන් අපහසුතාවයන් වලින් යුක්ත දිලිඳු භාවයෙන් යුක්ත සමහර දෙනා මාසිකව දම් පූජා කරනවා සමහර දෙනා වාර්ෂිකව දම් පූජා කරනවා. සමහර විට උපන් දිනයන් නිමිති කරගෙන දම් පැන් පූජා කරනවා. සමහර විට තමන්ගේ මව්දෙමව්පියන් සිහිපත් කරමින් දම් පින්කම් වල යෙදෙනවා. සමහර විට තමන්ගේ විවාහ වෙච්ච දිනයන් සිහිපත් කරමින් අනුස්මරණය කරමින් දම් පින්කම් වල යෙදෙනවා. ආර්ථික වශයෙන් අපහසුතාවයන්ගෙන් යුක්තයි ඒ හැකි පමණින් දාන ධර්මාදී ක්‍රියාවන් වල යෙදෙනවා. බහුනේ කියන දෙච්චරේ බොහෝ ධනෙ තියෙනවා. නමුත් ඒ බුදු දේවල් වල නියැලෙන්නේ නැති අය සමාජය වුණ තරම් ඉන්නවා. අපස්මා දක්ිනා දින්නා සහස්සේන සමම්මිතාති. පින්නතුනේ මද ප්‍රමාණයෙන් නමුත් දෙන ලද දාණය අර දන් නොදී සිටිනවට වඩා ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ඒ උතුම් ක්‍රියාවක් අර దేవතාවා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා සාදුකෝ මාර්ෂ දානං තවත් దేవතාවෙක් කියනවා බුදුරජාණන් වහන්සේ සමීපේට අප්පස්මින්පි සාදු දානං සුළු දෙයක් නමුත් දන් දීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සද්ධාය පිසාදු දානං බුදුහාමුදුරනේ ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඔබ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාය භික්කවේ සම්මුඛී භාවෝ සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. මේ ලෝකේ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන අයෙකුට ඒ පුණ්‍ය ක්‍රියාවෙන් ශ්‍රේෂ්ඨ ආනිසංසයන් සිද්ධ කර ගන්නට නම් ඔහු ශ්‍රද්ධාව කියන ගුණයෙන් සමන්විත කෙනෙක් වෙන්නට ඕනේ. ශ්‍රද්ධාව කියන ගුණයෙන් සමන්විත කෙනෙක් වෙන්නට ඕනේ. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඔහු බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොවෙනස් වන ශ්‍රද්ධාව යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. තථාගත ධර්මයේ පිළිබඳ පින්නතුනේ නොවෙනස්වන ශ්‍රද්ධාවම යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ. සංඝී අවිච්ඡප්පසාදෙන සමන්නාගතෝ හෝති. මහා සංඝරත්නය පිළිබඳ එහි ගුණයන් පිළිබඳ හොඳ වැටහීමක් අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. අරිය සමේ සම්මේන සම්මාගතෝ හෝති ඔහු ආර්ය ශීලයන්ගෙන් සමන්විත කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. මේ ශ්‍රද්ධාව කියන උතුම් ගුණය ඔබ අහලා තියෙනවා. මේ ශ්‍රද්ධාව කියන ගුණයෙන් යුක්ත පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයේ ස්වરૂපයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන් වල ඉතාමත්ම ලස්සනට ඒ කරුණු කාරණා දේශනා කරලා තියෙනවා. මේ තථාගත ධර්මය ශ්‍රවණය කරන්නේ මේ තථාගත ධර්මයන් දේශනා කරවන්නට දායකත්වයන් දරන්නේ ඒ ශ්‍රද්ධාව කියන උතුම් ගුණය තමන්ගේ හදවතේ තිබෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දන් දෙන අය අතර මේ ශ්‍රද්ධාව කියන ගුණයෙන් ශ්‍රද්ධාව කියන ධර්මයෙන් යුක්තව දන් දෙන කෙනා සද්ධාය භික්කවේ සම්මුඛී බාවෝ ශ්‍රද්ධාව කියන ගුණය මූලික කරගෙන දම්පැම් පූජා කිරීමෙන් බහුම් පුඤ්ඤම් පසවති බොහෝ පින් සිද්ධ කර ගැනීම හැකියාව තියෙනවා බොහෝ පින් කර ගැනීමේ හැකියාව තියෙනවා. අර దేవතාව අහනවා බුදුරජාණන් වහන්සේගෙන් සාදුකෝ මාර්ෂ දානං නිදුකානන් වහන්ස දන් දීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අප්පස්මින්පි සාදු දානං සුළු දෙයක් නමුත් දන් දීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අපි ශ්‍රද්ධාවේ පිසාදු දානං ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා නම් ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. දානංච යුද්ධංච සමානමාහෝ අප්පාපි සන්තා බහුකේ ජිනන්තේ අප්පම්පිචේ සද්ධානෝ දදාති තේනේව සෝහෝති සුඛී පරත්තාති මේ దేవතාව සඳහන් කරන බුදුරජාණන් වහන්සේට දානංච යුද්ධංච සමානමාහෝ මේ ලෝකේ දන් දෙනවා කියන ක්‍රියාව හරියට යුද්ධයක් හා සමානයි. යුද්ධයකදී පින්න තුනේ යුද්ධයක් සිද්ධ කරනකොට ඒ සඳහා සොල්දාදුව සූදානම් කරන්නට ඕනේ. සොල්දාදුවන්ගේ මානසිකත්වයන් සූදානම් කරන්නට ඕනේ. සොල්දාදුවන්ගේ කායික අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරන්නට ඕනේ. උන්ට ආහාර පාන, උන්ට ඇඳුම් පැළඳුම්, උන්ට යුද්ධයට අවශ්‍ය අවියායුධ මේ ආදී ඒවා කල්ැතුව සැලසුම් කරලා සැලසුමකට අනුව සියලු පිරිස් සංවිධානය කරලා ඒ භෞතික සම්පත් මානව සම්පත් නිසි පරිදි මෙහෙයවීමෙන් තමයි සාර්ථක යුද්ධයක් සිද්ධ කරන්නට හැකියාවන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ దేవතාවා සඳහන් කරනවා දන් දෙනවා කියලා කියන්නේ හරියට යුද්ධයක් හා සමාන දෙයක් කියලා. පින්නතුනේ මේ ලෝකයේ සත්වයන්ගේ මිනිසුන්ගේ ස්වરૂපය තමයි සුඛකාමෝ ජීවිතුකාමෝ අමරිතුකාමෝ දුක්ඛ පටික්කෝලෝ සැප කැමැති දුක් කැමැති නෑ ජීවත් වෙන්නට කැමැති දුක පිළිකුල් කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ආසාවෙන් තණ්හාවෙන් මේ ලෝකයා බරිත වෙලා සමාජයේ ජීවත් වෙන්නේ. ඒක අද පමණක් නෙවෙයි. මේ පෘතුජන ස්වરૂපය. පෘතුජන ලෝකයා ඇස් වලින් ශබ්ද අහන්නට, කන් වලින් ශබ්ද අහන්නට, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්නට, දිවෙන් රස විඳින්නට, ශරීරයෙන් ස්පර්ශයන් ලබන්නට, මනසින් අරමුණු රස විඳින්නට මිල මුදල් පිළිබඳ කහවණු පිළිබඳ ඉඩකඩම් පිළිබඳ වස්තුව දීපල පිළිබඳව සලකා බලන විට පින්නතුනේ දහසක් හම්බ කරන කෙනා ඊළඟ වතාවේ බලන්නේ දහ දහසක් හම්බ කරන්නේ කොහොමද? දස දහසක් හම්බ කරන කෙනා බලන්නේ ඊළඟ ලක්ෂයක් හම්බ කරන්නේ කොහොමද? ලක්ෂයක් හම්බ කරන කෙනා බලන්නේ ඊළඟ කෝටියක් හම්බ කරන්නේ කොහොමද? කෝටියක් හම්බ කරන කෙනා බලන්නේ ඊළඟ කෝටි 1000ක් 100ක් හම්බ කරන්නේ කොහොමද? 1000ක් හම්බ කරන්නේ කොහොමද? තම මිලියනපතියෙක් වෙන්නේ කොහොමද? බිලියනපතියෙක් වෙන්නේ කොහොමද? මේක තමයි ලෝකේ ස්වરૂපය. ඒ නිසා මේ සමාජ ලෝකයා ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් ඇලිලා ගිහිල්ලා ඉන්නේ. ඇලිලා ගිහිල්ලා ඉන්නේ. මේ ලෝකේ වැඩියම කැමති දෙන්න නෙවෙයි ගන්න. මේ ලෝකේ හැම කෙනෙක්ම කැමති වැඩියෙන් ගන්න. මේ ලෝකේ දෙන්න කැමති අය බොහොම අඩුයි. එනිසා බුදුරජා මේ దేవතාව සඳහන් කරනවා දානංච යුද්ධංච සමානමාහු. මේ දන් දෙනවා කියන කාර්ය අර සිතේ ඇතිවෙන මේ ලෝභ සිතවිලිත් එක්ක දෝෂ සිතවිලිත් එක්ක මෝහ සිතවිලිත් එක්ක කරන සටනක් මේ යුද්ධම් දෙනවා කියලා කියන්නේ. කරන සටනක් මේ දන් දෙනවා කියලා කියන්නේ. ඔබ අහලා ඇති තුන්සිත පහදා ගෙන දුන් දාණය උන්ගිය ගිය තැන ලැබෙයි නිදාණය. සිංහල කියමනක් තියෙනවා. ඒ දානී ආනිසංශයන් පිළිබඳව මේ దేవතාවා සඳහන් කරනවා මේ ලෝකයේ වැඩි දෙනා රැස් කරන්නට කැමති, එක් රැස් කරන්නට කැමති. ආශාවෙන්, තණ්හාවෙන් මසුරුකමින් වෙලිලා පෙලිලා මේ ලෝකයා ජීවත් වෙන්නේ. එනිසා යමක් පරිත්‍යාග කරන්නට සැරෙන සැරසෙනකොට සිතේ සිතුවිලිත් එක්ක ඔහු යුද්ධයක් කරනවා. සිතේ සිතුවිලිත් එක්ක යුද්ධයක් කරනවා. ඔබ අහලා ඇති. අර ඒක සාටක බමුණා පිළිබඳ කතා පුවත. ඒක සාටක බමුණටත් ඔහුගේ බිරිඳටත් එක සලුවයි තිබුණේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට යනවා. ඒක සාටක බමුණා. බමුණා නිවසින් එළියට යනකොට බිරිඳ එළියට යන්නේ නැහැ. එවකට සමාජයේ උඩුකය ආවරණය කරගත්තේ මේ සඳුවේ. ඔබ දැකලා ඇති නූතනීය අපේ රටේ ගැමි ගම්මානවල දෙමාපියෝ අදත් උඩුකය වහගන්නවා තුආයකින්. මේ ඒකසාටක බමුණටත් ඒකසාටක බැමිණියටත් තිබුණ එකම සලුවයි. ඒකසාටක බමුණා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට යනවා. ධර්ම දේශනාව අවසානයේ දහම් ශ්‍රවණය කරපු බොහෝ දෙනා විවිධ දෑ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මේක බලාගෙන ඉන්න ඒකසාටක බමුණා ඔහුට බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන්නට අතේ ඇත්තේ නෑ. ඔහු සතුව තිබිච්ච එකම වස්තුව උනේ තමන්ගේ උඩුකය ආවරණය කරගත්ත සලුව පමණයි. බමුණ සලුව අතට අරගන්නවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඔහුට මතක් වෙනවා බිරිඳටත් තියෙන මේක විතරයි. මටත් තියෙන මේක විතරයි. දෙම්දෝ නොදෙම්දෝ කියන සටනක ඒක්සාටක බමුණා හිතනවා. කැළඹිලා ඉන්නේ නැගිටිනවා දෙන්න ආයෙත් වාඩි වෙනවා. නැගිටිනවා දෙන්න ආයෙත් වාඩි වෙනවා. අවසානයේ ඒකසහටක බමුණා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපස සලුව තියලා වඳිනවා. වැඳලා කෑ ගහනවා මම දිනුවා මම දිනුවා මම දිනුවා කියලා. මේක ඇහෙන කුසල් රජතුමාට කුසල් රජතුමා බියටපත් වෙනවා Tamanට සතුරුකම් කරන්නට කවුරු හරි පිරිසක් රැස් වෙලා කියලා. ඔහු ඔහුගේ ආරක්ෂක අංශය යොමු කරනවා Tamanට හතුරුකම් කරන්නට කවුරුවත් ඇවිල්ලා ඉන්නවද කියලා. ඒක සාටක බමුණාගේ කතා පුවත කොසල් රජතුමාට ආරක්ෂක අංශ ගිහිල්ලා සැල කරනවා. ඔහුගේ ශ්‍රද්ධාව පිළිබඳව ඔහුගේ කාර්මිකත්වයේ පිළිබඳ සතුටටපත් වෙන කොසල් රජතුමා අර එක සලුවක් පූජා කරපු ඒස ඒක සාටක බමුණට සලු 500ක් ත්‍යාගි කරනවා. බලන්න දම් දීම මෙලව වශයෙන්ම Tamanට ආනිසංස සිද්ධ වෙනවා. මෙලව වශයෙන් ආනිසංසගෙන දෙන සිද්ධියක් වෙනවා. අර దేవතාවා කියනවා දානංච යුද්ධංච සමානමාහෝ අප්පාපි සන්තා බහුකී ජිනන්ති ස්වල්පෝ වීර පුරුෂයෝ වියසළු බොහෝ දෙනා පරාජයට පත් කරනවා අප්පම් පිචේ සද්ධානෝ දදාති තේනේව සෝහති සුඛී පරත්ත ශ්‍රද්ධාවෙන් යුක්තව ස්වල්පයක් නමුත් පූජා කළොත් එයින් ලැබෙන ආනිසංස මෙලව පරලව දෙලොවම සුවපත් කිරීමට හේතු වෙනවා. මෙලව පරලව දෙලොවම සුවපත් කිරීමට හේතු වෙනවා. අර దేవතාවා බුදුරජාණන් වහන්සේට මෙහෙම සඳහන් කරනවා මේක සඳහන් කරලා අවසන් වුණන් පස්සේ අතකෝ අපරා దేవතා භගවතෝ සම්තිකේ ඉමං උදානං උදානේසි තවත් దేవතාවෙක් බුදුරජාණන් වහන්සේ හමුවේ පෙනී සිටිනවා ඒ దేవතාවා පිනතනේ බුදුරජාණන් වහන්සේට මේ විදිහට සඳහන් කරනවා සාදුකෝ මාර්ෂ දානං අප්පස්මින්පි සාදු දානං බුදුරජාණන් වහන්සේ ස්වල්පයක් නමුත් දන් දීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් සද්ධායක සාදු දානං ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දීමත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අපිට ධම්ම ලද්දස්සපි සාදු දානං ධාර්මිකව උපයා සපයා ගන්න දෙයක් ආර්යයන් වහන්සේ නමකට දීමත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. යෝ ධම්ම ලද්දස්ස දදාති දානං උත්තාන විරියාදි ගතස්ස ජන්තු අතික්කම්මසෝ වේත රණී යමස්ස දිබ්බානි තානානි උපීති මච්චෝ ඔහු සඳහන් කරනවා මේ ලෝකයේ උත්සාහයෙන් සහ වීරියෙන් යුක්තව උත්සාහයෙන් සහ වීරියෙන් යුක්තව යම්කිසි පුද්ගලයෙක් උපයා සපයා ගන්නා ලද ධාර්මික වස්තුවක් ධර්මයේ යෙදී සිටින ආර්යයන් වහන්සේ නමකට පූජා කරයිද? සෝ වේතරණී යමස්ස ඔහු යමයාගේ වේතරණී කියන අපායනොත් අතික්කම් අතික්‍රමණය කරලා දිබ්බානා දිබ්බානි තානානි උපේති මච්චෝ දිව්‍ය ලෝකයට ඔහු ගමන් කරනවා කියලා. මේ ලෝකේ පිනතුනි දානයක් සඳහා දිය යුතු වස්තුව පිළිබඳව ධර්මයේ උගන්වනවා ඔබහලා තියෙනවා මංස වණිජ්ජා මජ්ජ වණිජ්ජා කංශ වණිජ්ජා විස වණිජ්ජා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ විදිහට මජ්ජ වණිජ්ජා මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා බෙදා හරලා උපයන ධනයක්. මංස වනිජ්ජා මස් පිණිස සතුන් ඇති කරලා බෙදා හැරලා උපයන ධනයක්. විස වනිජ්ජා වසවිස නිෂ්පාදනය කරලා බෙදා හැරලා උපයන ධනයක්. මේ විදිහට වැරදි ජීවන ක්‍රමයන් වලින් උපයන ධනයක් පිනතුනි දන් දීම සඳහා ගැලපෙන්නේ නැහැ. බාහා බල ಪರಿචිතා සේදා වක්කිට්ටා ධම්මිකා ධම්මලද්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දම්පැම් පූජා කරනවා නම් ඒ සඳහා උපයාගත යුතු ධනිය වෙන්නේ බාහා බල ಪರಿචිතා තමන්ගේ දෑතෙන් දෙපයෙන් වෙරවීරියෙන් උපයා සපයාගත් වස්තුවකින් තමයි මේ ලෝකේ දම්පැම් පූජා කරන්නට ඕනේ එයින් තමයි ඉහළ ආනිසංසයන් සිද්ධ වෙන්නේ අතකෝ අපරා දේවතා භගවන්තං ඒතදවච තස්සනකෝ භගවා සුභාසිතන්තේ ඉක්පිට තවත් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ සමීපයේ පෙනී සිටනවා ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සඳහන් කරන ලද සියලු ප්‍රකාශයන් ශ්‍රේෂ්ඨද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සම්බාසවං වෝ සුභාසිතම් පරියායේන අපිච්ච මමාසී මමාපි සුනාත ඒ සියලු ප්‍රකාශයන් එක මම මේ සඳහන් කරන කාරණයක් ඔබ අහන්න. සද්දාහි දානම් බහුදා පසත්තං දානාචකෝ ධම්ම පදංච සීයෝ. පුබ්බේච හි පුබ්බතරේච සන්තෝ නිබ්බාන මේ වජ්ජු ගමං සපඤ්ඤාති. මේ ලෝකේ සද්දාහි දානම් බහුදා පසත්තං දීම් අතරින් ශ්‍රද්ධාවෙන් දීම තමයි ශ්‍රේෂ්ඨතම දීම වෙන්නේ. මේ ලෝකේ දාන අතර ශ්‍රේෂ්ඨතම දානය තමයි නිර්වාණය කියන දානය. එය වර්තමානයේ අතීතයේ ඊටත් පෙරත් ශ්‍රද්ධාවන්තයන් විසින් සෑම කල්හිම නිවන අවබෝධය කරවීම සඳහා වඩන ලද ධර්මයක්. එනිසා මේ උතුම් ධර්මයෝ ධර්මය මේ උතුම් පාරමිතාව දාන පාරමිතාව මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මයක් බව සංයුත්ත නිකායේ සඝාතක වග්ගයේ දේවතා සංයුත්තේ සාදු සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ උතුම් දහන පාරමිතාව ජීවිතය තුල ප්‍රගුණ කරගන්න ඔබට මෙලව සැනසීම හිමි වෙනවා. මෙලව සැනසෙන ඔබ පරලොව සැනසීමටපත් වෙනවා. මෙලොවයි පරලොවයි දෙලොවම සැනසෙන ඔබ ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනහි පැමිණවදාළ ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීමට පන්ටත් ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සෑම දිනාටත් ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සියලුම නිලධාරී සමාජික සැමටත් මේ උතුම් පින්පෙත් ධර්මයෝ අත්වේවා අනුමෝදන් වේවා මෙලව සැනසෙල්ල පරලොව සැනසෙල්ල අවසන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනහි පැමිණ වදාළ ශාන්ත සුන්දර අමා මහ නිවනින් සැනසීම උදා වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක් රක්칸තු මං පරං තී සාදු සාදු සාදු